ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවත්ම යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නායනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්මින් පදේසේ කප්පේති වාසං පණ්ඩිත ජාතිකෝ සීලවන්තෙත් භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරයෝ යාතක්ඛ දේවතාවා සුන්තාසං දක්ඛිනමාදිසේ ආපෝජිතා පූජයන්ති මානිතා මානයන්ති නං සතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ව ඕරසං දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පාටලීපුත්‍ර නගරයේදී නගර ශාලාවේදී දේශනා කරන ලද දාන අනුමෝදනා ගාථා තුනක් මේ ඉදිරිපත් කරන ලද්දේ. සරුවක්යන් වහන්සේගේ චාරිත්‍රානුකූලව චාරිකාවේ වඩින ගමනකදී 1250ක් පමණ සංඝ පිරිස සමග පාටලිපුත්‍ර නගරයට වැඩියා. පාටලිපුත්‍ර නගරයේ තියෙන්නේ ගංගාවෙන් එගොඩ. ගංගාවෙන් මෙගොඩ තියෙන්නේ වෛශාලියේ නගරය. ඒ වෛශාලියේ නගරයේ අනිත් පැත්තේ තමයි පාටලිපුත්‍ර නගරය නිර්මාණය කරන ලද්දේ අජාසත් රජුගේ විධානය. මේ නගර නිර්මාණය කරමින් සිටියේ සුනීද වස්සකාර කියන අමාත්‍යෝ දෙන්නා. අජාසත් රජුරුවන්ගේ අග්‍රාමාත්‍ය දෙපළක් හිටිය සුනීද සහ වස්සකාර කියලා. මේ දෙන්නා බෞද්ධ නෙමෙයි. නමුත් රජකුමා සදා බෞද්ධයෙක් නිසා බෞද්ධ ආගමට බොහොම වැඩ කරනවා. ඒ නගරයේ පළමුවෙන්ම නිර්මාණය වෙලා තිබුණේ සන්තාගාර ශාලාව කියන රැස්වීම ශාලාව. අද කාලේ කියන්නේ පාර්ලිමේන්තුව කියලා. ඒ වාගේ නගර ශාලා රාජ සභා පවත්වන ශාලාව. ඒක පළමුවෙන් ගොඩනගලා තිබුණා. ඊළඟට ඉතින් රජදරුවන්ට මැති ඇමතිවරුන්ට ওই විදිහට සුදුසු ඡන්දේ සුදුසු තැන්වල ගොඩනැගිලි ඉදි කරමින් තිබුණා. බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය ඒ නුවරට වැඩි බව දැනගත්ත මේ සුනීද වස්සකාර අමාත්‍යෝ දෙන්න මේ සංඝාගාර ශාලාව බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට නැවතීමට පවරා දුන්නා. මේ ශාවිකා ගමනේදී බුදුකාමොක් සංගරවන නැවතුනේ ඒ ශාලාවේ. ඒ ශාලාවේ නැවතුණු අතරේ පාටලීපුත්‍ර ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව එකතු වුණා බණහඬ. මේ පිරිසට දේශනා කොට වදාළේ සීලය පිළිබඳව විශේෂ දේශනාවක්. සීලයක් නොරක්නා වූ පංචශීලයේ නොරක්නා වූ මිනිසෙකු කරුණු පහකින් පිරිහෙන බව පහදා දුන්නා. පළවෙනි කාරණේ සීලය නුබුරන නිසා සීලය නැති නිසා ධනෙන් පිරිහෙනවා. දෙවෙනි කාරණේ අපකීර්තිය වැඩිනවා. තුන්වෙනි කාරණේ බොහෝම මකුභාවයට පත් වෙනවා අවිසාර දෙවෙනවා. හතරවෙනි කාරණේ මරණාසන්න මොහොතේදී මුසපත් වෙනවා සිහි නැති වෙනවා. පස්වෙනි කාරණය මරණින් මත්තේ දුගතියකට යනවා. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් දේශනා කළා. ඊළඟට දේශනා කළ සීලය රකින්නෙකුගේ ආනිශංස. පංචශීලය හොඳින් ආරක්ෂා කරනකොට ධනෙන් වැඩි දියුණු වෙනවා. එවාගෙම යසෝ කීර්තියෙන් වැඩි දියුණු වෙනවා. එවාගෙම විශාරද වෙනවා. බොහොම නිදිමේක විශාරද කෙනෙක් වෙනවා. එවාගෙම මරණාසන්න මොහොතේදී මනස සිහි නුවණින් ප්‍රභාස්වරේ සිටින් මිය පරලෝ යනවා. මරණින් මත්තේ කාන්තේ සුගතිගාමී වෙනවා. මේ ආනිසංස පා ලැබෙන හැටි සවිස්තරව දේශනා කළා. රාත්‍රී පූර්ව යාමයෙහි මේ දේට පාර්ණී පුත්‍ර ප්‍රදේශවාසී බෞද්ධයන්ට සරුවඥන් වහන්සේ ධර්ම දේශනා කොට ඒ පිරිස පිටක් කළා. ඊළඟට බුදුපාමොක් සංගරවන මධ්‍යම යාමෙහි විවේක ගත්තා. අලියම් කාලයේ සරුවක්ඥන් වහන්සේ අවදි වී එලි මහණේ සක්මන් කරමින් සමාප්‍රතිසෝ වින්දා. එසේ සක්මන් කරමින් ඇදීන වෙලාවේදී භාග්‍යතුන් වහන්සේගේ දිනසට පෙනෙන්න පටන් ගත්තා අහස පුරා දෙවි දේවතාවෝ විමාන සඳහා අහසේ සංගෙදා ගන්නවා. එයිනොත් මහේසාක්‍ය මහේසාක්‍ය රජදරුවන් උදෙසා ඉදි කෙරෙන්නේ මාලිගා ඉද්දෙන් අහසේ මහේසාක්‍ය දෙවියෝ අධිග්‍රහිත වෙනවා. මධ්‍යම මධ්‍යම පන්තියෙහි රජදරුවන් උදෙසා ඉදිකෙරෙන ගොඩනැගිලි ඉද්දෙන් මධ්‍යම පන්තියේ දේවතාවෝ අධිග්‍රහිත වෙනවා. තුන්වෙනි පන්තියේ රජදරුවන් උදෙසා ඉදිකෙරෙන මාලිගා ඉද්දෙන් අහසේ දෙවියෝ තුන්වෙනි පන්තියේ දෙවි දේවතාවෝ අධිග්‍රහිත වෙනවා. මේක සරුවක්ඥන් වහන්සේ දැකලා උදෑසන අනදමාහිමියන් වහන්සේ අමතා වදාළ ආනන්දයේ මා මේ වෙලාවේ දැකින්නේ මා මේ වෙලාව දැක්කා මේ සුනේද වසකාර අමාත්‍යෝ දෙන්න ඉදිකරන මේ නගරයේ හරියට තවකසාවැසි දෙවියන් එක කතා කරගෙන කරනවා වගේ කියන. ඒ මොකද මහේසාක රජදරුවන් උදෙසා යම් යම් තැන්වල මාලිගා ඉදිකරනවා නම් ඒ ඉදින් මහේසාක දෙවියෝ අධිග්‍රහිත වෙනවා. මධ්‍යම රජදරුවන් උදෙසා <clears throat> ඉදිකේන මාලිගා ඉන්නේ මධ්‍යම දේවතාව අධිග්‍රහිත වෙනවා. තුන්වෙනි පන්තියේ රජදරුවන් උදෙසා ඉදිකේන මාලිගා ඉද්දෙන් අහසේ තුන්වෙනි පන්තියේ දේවතාව අධිග්‍රහිත වෙනවා. ආනන්දයේ මේ කියන නගරයේ කාර්ණීපුත්තර නගරයේ දඹදිව තලයේ බුද්ධ ශාසනාන්තයේ දක්වා අගනුවර වෙනවා. මේ නගරේට අනාගතයේදී විපත්ති තුනක් සිද්ධ වෙනවා. ගින්නෙන්, ජලයෙන් සහ මිත්‍ර දෙහෙදෙන්. ඒ කියන්නේ අසමගි වීමෙන්. මේ කාරණා තුනෙන් තමයි මේ නගරයේ අනාගතයේ විනාශ වෙන්නේ. අවුරුදු 100කින් දෙකකින් නෙමෙයි. බුද්ධ ශාසනයේ ධම්මදෝතලේ පවත්නේ අවුරුදු දහසක් තරම් කාලේ ඒත් එක් මේක අග නෝර වෙනවා කියන එක සාදා දුන්නා. ඉතින් උදේසනදීම සුනීද වස්සකාර ආමාත්‍යෝ දෙන්න බුදු ප්‍රාමොක් සංගරෝණට දානය සැපේවා. බෝව ප්‍රණීතන් දෙමින් දාන පූජා පැවැත්තුවා. දන්වනදල අවසානයේදී මේ අමාත්‍යන් දෙන්නා සහිත පැමිණියා වූ විශාල පිරිසට පුණ්‍යානුමෝදනීය පවත්වමින් මේ ගාථා තුනෙන් ධර්ම දේශනාවක් කළා. යස්මින් පදේශේ කප්පේති වාසං පණ්ඩිත ජාතිකෝ ඥානවන්තේ මිනිසෙක් යම් ප්‍රදේශක ජීවත් වෙනවා නම් සීලවන්තෙත් භෝජෙත්වා සංයතේ බ්‍රහ්මචාරියෝ සතර සංවර සීලේ රක්නා වූ සසුන් බඹසර හැසිරෙන්නා වූ සීලවන්තයන් වඩා හිඳුවලා දානයක් පිරිනමනවා යාතත් දේවතා ආසුන් තාසන් දක්ිනමාදිසේ එසේ දම් පින්කම් කරලා ඒ ඉන්දිය හා සීන ආරක්ෂක දේවතාවන්ට පින් අනුමෝදන් කරවනවා. කා පූජිතා පූජයන්ති මානිතා මානයන්ති නම. මේ දේවතාවන් විශාල ගරුත්වයක් කළා වෙනවා. බොහොමනක් කළා වෙනවා. එයින් මේ දේවතාවන්ගේ ගරුත්වය Tamanට ලැබෙනවා. දේවතාවන්ගේ ආරක්ෂා බොහොමකින් Tamanට ලැබෙනවා. හතෝනං අනුකම්පන්ති මාතා පුත්තං ඕරසං ඒ దేవතාවන්ට පින් අනුමෝදන් කරවලා ඒ ඇත්තන්ද ගෞරව කිරීම නිසා දෙමව්පියන් දෙන්නෙකු විසින් දරුවන් රැකගන්නාක් මෙන් ඒ පින් තුන්ව ආරක්ෂා කරගන්නවා. දේවතානුකම්පිතෝ කෝසෝ සදා භද්‍රානි පස්සති. ඒ දෙවියන්ගේ අනුකම්පාව ලබාගත් බැවින් හැමදාම දියුණුවකටපත් වෙනවා. මේකයි මේ ගාථා තුනේ කෙටි තේරුම. මේන් පැහැදිලි වෙනවා ඒක වැදගත් කාරණා කීපයක්. එකක් තමයි දෙවියන් දෙපින් දීම කලගුණ සැලකීම වගේම අර හිත චර්යා කියලා මෛත්‍රිය වැඩිවීමක් වෙනවා. දෙවියන්ට සීලු සත්‍යයන් පින්පෙත් සමනය වීම මෛත්‍රිය වැඩිවීමක් වෙනවා. ඒක මෛත්‍රියේ භ්‍රම විහරණයට අයිති වෙනවා. ඒ වගේම මේ භූමි වල ජීවත් සිට අභාව ප්‍රාප්තියම් තාක් මේ බල්ලෝගේ ඇතු ඉන්නවනම් ඒ ඇත්තන්නේ පින්ගේම නිසා කරුණා බ්‍රහ්ම වේරණේ පෙරෙනවා. එකවට දෙවියන්ට සීල සත්‍යන්නේ පින්ගීමෙන් මෛත්‍රිය වැඩෙනවා. එවාගේම මේ පල්ලෝගිය ආයත පින්දීම නිසා කරුණාව වැඩෙනවා. ඒක තමන්ගේ సంతානේ පාරමිතාවක් වේදවා. කරුණාවත් මෛත්‍රියටම සහාය වෙන ධර්මතාවක් බැවින් මෛත්‍රී පාරමිතාවක් එතන වැඩෙනවා. එයින් තමාගේ ජීවිතයට ආත්මසින් ආරක්ෂාව සැලසෙනවා. සරුවක්යන් වහන්සේ භාවනා කමඨාම් පිළිබඳ උපදෙස් දීමේදී ආචාර්යයන් වහන්සේලා ආදා දීලා කියනව බුදුගුණ භාවනාව නිතර නිතර මෙනෙහි කරන්නෙකුට තමන්ගේ సంతානයේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය වැඩි දියුණු වීම නිසා කවදාකවත් පසුබට වෙන්නේ නැතුව පිළිවෙත් පුරන්න හිත නැමෙනවා. මෛත්‍රී භාවනාව දියුණු කිරීම නිසා වටපිටාවෙන් එන්න තියෙන උපද්‍රවයන් සියල්ලම දුරු වී දෙවියන්ගෙන් මිනිසයන්ගෙන් එවාගේම සතුන් සර්පයන්ගෙන් පවා උවදුරක් නැතුව ආරක්ෂාව සැලසෙනවා. එවාගේම පිළිකුල් භාවනා වැඩිමින් තමන්ගේ සංකාණයේ තුල තියෙන අසුබතා වැටීම නිසා මේ දෙයට ඇලීමෙන් වැළකෙනවා. මරණ සතිය වැඩිමින් තමන් సంతානෙහි කල කලයේතු කුසල ධර්මයන් කල් දැමීම නොකර අප්‍රමාදව කුසල් කරන්න හිත පෙළඹෙනවා. මෙන්න මේ ආනිසංස අතරින් අර පින්දීම වැටෙන්නේ මෛත්‍රී භාවනාවටයි. ඒ මෛත්‍රී භාවනාව නිසා දෙවි දේවතාවෝ විශේෂයෙන්ම අනුකම්පා කරනවා මව් කෙනෙක් පිය කෙනෙක් දරුවන්ට අනුකම්පා කරනවා වගේ. ඒ අනුව සලක සැලීමේදී දැන් මෙතන අපේ පළමුවෙන් මේ නිවසක් ලබාගෙන මේ මාස 3ක් වෙනවා පදිංචි වෙලා ඉතින් මේ ඉද්දෙන් අහස දෙවියෝ ඉන්නවා අකනිතා ගමතනේ දක්වාම දෙව් හිමම් ගම හිමම් තියෙනවා ඒ අතර මේ සමීපව ආකාශස්ත හිමානස්ත භූමියස්ත දෙවි දේවතාවු ඉන්නවා ඒ ආයතන චාතුරු මහා රාජික දිව්‍ය සංඛ්‍යාවට අයිති කියලා ඉන්හා ඉන්න දෙවි දේවතාවන් මේ දිහා බලනවා බොහොම අඩුයි. මේ සාතුරු මහරජික දිව්‍ය ලෝකයට අයති මේ භූමියත් භූමිත ආසන්න වූ දෙව් විමන් වලින් ඇත්ත තමයි බොහෝ සෙයින් පින් අනුමෝදන් වෙන්නේ. තවදසාවෙස දෙවියන් පින් අනුමෝදන් වෙන්නේ ලැබෙන්නේ ඒ දෙවියන්ගේ පරම්පරාවෙන්. ඒ කියන්නේ සෑම ගමක් නගරයක් ජනපදයක් ගානේ සතරවරන් දෙවියන් විසින් නියෝජිතයන්පත් කරලා තියෙනවා පුණ්‍ය වාර්තාවන් සපයන්නේ. පසළොස්වක් පෝයට පෙර දවසේ මධ්‍යම යාමේ සතරාරන් දෙවියෝ ඇවිල්ලා ඒ නියෝජිත දේවතාවන්ගෙන් පුණ්‍ය වාර්තා ලබා ගන්නවා. අමාවක් පෝයට පෙර දවසේ මධ්‍යම රාත්‍රියේ පුත්‍ර දේවතාවෝ අටවක් පෝයට එනවා මධ්‍යම රාත්‍රියේ විෂ්ණු මහා සේනාධිපතිවරු මෙසේ මාසෙක සතර වාරයක්ම මේ ගම් නියම් ගම්වල ජනපදවල නගරවල ඉන්නේ ආරක්ෂක දේවතාවෝ ඒ වාර්තා සපයා සතරවරන් දෙවියන්ට ලැබෙන්න සලස්වනවා. සතරවරන් දිව්‍ය මේ සමූහය තමන්ගේ පිරිවර සමඟ අමාවක් හෝයකයි පසළොස්වක් හෝයකයි කෞරිසා බවට ගිහිල්ලා සංදේව රජතුමාට උපස්ථාන කොට මේ පුණ්‍ය වාර්තාවන් කියවනවා දිව්‍ය සභාවේ. එතෙන් එනවා ධර්ම දේශනාවට බ්‍රහ්මයෝ බොහෝසෙන් අරහන්ත බ්‍රහ්මයෝ පවා එනවා. ඒ වගේම දසදහස් සත්‍යක් වලින් දෙනවා මේ මංගල සත්වල දෙවලෝ කරන ධර්ම දේශනාවන් සවන් දෙන්නේ. ඒ හැම දිනකටම මේ පුණ්‍ය වාර්තාව අහන්න ලැබෙනවා. එයින් සිදුවෙන්නේ මුළු ලෝකේටම නැත්නම් දසදහස් සත්වලටම මේ පුණ්‍ය වාර්තාවන් බෙදී යන හැටි. අසවල් නිවසේ අසවල් ගමේ අසවල් නිවසේ අසවල් නම් නැතියන් නිතිපන්සේ ලකිනවා පොහොයාට සීල් ලකිනවා මේ මේ දම් පින්කම් කරනවා මව්පියන් උපස්ථාන කරනවා ආදී වශයෙන් ඒ සිදු කරන පින්කම් ඒකෝ දිවසින් බලා නොකොම සතහන් කරගන්නවා රම්පොති ඒ තමයි දෙවලොවට යන පුණ්‍ය වාර්තා ඒකෝ සන්තෝෂයෙන් අනුමෝදන් වෙනවා පමණක් නෙමෙයි ආශිර්වාද කරනවා සතරවරන් දෙවියන්ට සග්දෝ රජ විධාන කරනවා මේ කුසල් කරන අයව රැක බලා ගන්න. සතරවරන් දෙවියන් නියෝජිත දේවතාවන්ද ඒ අන දෙනවා උපදෙස් දෙනවා මේ කුසල් කරන පින්නතුන් ආරක්ෂා කර ගන්න. මේ නියෝජිත සීමාත්මක දේවතා වූ ඒ අන ලැබුණත් නොලැබුණත් ඒ කුසල් කරන නැත්නම් වෙත විශේෂයෙන් අනුග්‍රහ කරන අනුකම්පා කරනවා එන්න තියෙන විපත්ති වලකිනවා රජසොර සතුරු ගිනි ජල විපත්ති වලකිනවා නොයෙක් බෝ වෙන රෝග වළක්වනවා ඒ වගේම සතුරු උපද්‍රව වළක්වනවා ධනහානි වළක්වනවා තවත් තවත් විපත්ති වළක්වනවා අපි දන්නේ නැහැ එසේ වළක්වමින් ඒ අත්ඬ අර මව් කෙනෙක් පිය කෙනෙක් ඒ දරුවන් රැක ගන්නවා වගේ රැක බලා ගන්න සමර්ථ වෙනවා එනිසා බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලා සෑම නිවසකම දිනපතාම අර නිතිපන්සේ ලක්ෂණයෙන් පොහොයාට සීල ලක්ෂණයෙන් බුද්ධෝපස්ථාන කරමින් සීල බණ දාම් කියමින් මෙත් වැඩමින් දෙවියන් දෙපින් සමන විය යුතුයි කිය. අපේ පැරණි නිවෙස්වල පැරණි කාලයේදී අපේ වැඩිහිටියෝ මේ චාරිත්‍ර හොඳින් ඉෂ්ට කරලා තිබුණා. එනිසා යත් බොහෝම නිදාස් ජීවිත ගෙවලා තියෙනවා. සර සතුරන්ගෙන් කිසිදාක බියක් ඇති ගැනීමක් නැහැ. දේවල් දොරවල් දොරාගලු දාන්නේ තරමට මිනිස්සු බොහොම නිර්භයව විශේෂයෙන් විශ්වාසවන්තව ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට ආරක්ෂාව සැලසෙන්නේ අර වාගේ ಗುಣධර්මයන් පුරමින් දෙවියන්ගත් පින්පමනුවමින් ලෝවැස සීල සත්වයන්ගේ පින්පමනුවමින් තමන්ගේ ජීවිතය පුණ්‍ය ජීවිතය ඇටේට පවත්වා ගැනීම නිසායි. අනිකානේ මෙලෝ වශයෙන් කරනේ කුසල ධර්මයන්ගේ ශක්තිය නිසා පෙර જાති જાතින් ඉදී කරන ලද කුසල ධර්මයන්ගේ උපත් සම්බක විපාක අපට ලැබෙන්න පටන් ගන්නවා. නොලැබූ ධන සම්පත් ලැබෙන්න පටන් ගන්නවා. නොලැබුණු කල්යාණ මිත්‍රයන් ලැබෙන්න පටන් ගන්නවා. නොලැබුණු ථානාන්තර ලැබෙන්න පටන් ගන්නවා. ඒ වාගේ තවත් අදූර්ජයේ පිළිහෙත් වෙන බොහෝ දේවල් සිද්ධ වෙනවා. මේ ජීවිතයේ කුසල ධර්මයන් රැස් කිරීම නිසා පූර්ව භවයේ උපක්‍රමක කුසල විපාක මත වීමේ ඒ අනුව සලකා බැලීමේදී බෞද්ධ චාරිත්‍රානුකූලව දැන් මේ නිවසේහි සංඝ රත්නයේ වඩා හිඳු වෙලා විශාල ආශිර්වාද පූර්වාංගම පින්කම සිදු කරගන්න යෙදුණා. මේත පෙරත් ස්වාමීන් වහන්සේලා වඩම්මල ඇති පිරිත් දේශනා කරන ඇති වත් පිළිවෙත් පවත්වගෙන ඇති. ඒ අතරට අදක් මේ මොහොතේ මේ සංගරවණිතා ගෞරවයෙන් වැඩම කරවා ගත්තා දෙපා දව අසුන් පනවා වඩා හිඳුවා සූදානම් කරගත් ප්‍රණීත දානවත් වෙන් පිළිගන්වා වැළඳුවා වත් පිළිවෙත් පැවැත්වා පිරිකර භාණ්ඩද පූජා කළා සීලයකද පිහිටියා බණපදයකටද සවන් දුන්නා. මෙතෙක් මේ දාන සීල භාවනා වශයෙන් සිදු කරගත් කුසලය ඒකාන්තයෙන්ම මෙලව දියුණුව පරිලව සුගතිය සාන්ත නිවන පිණිස හේතු වෙන නිර්වාණ ගාමිනී කුසලයක් වාටපත් වේවා. එනිසා මෙතෙන් මේ දැක්පත් කරගත් කුසල සම්භාර ධර්මය අපට රහත් බෝධියේ පසේ බෝධි අභිසම්බෝධියයි තමන් පැතූ බෝධි ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියා පළමුවෙන් ප්‍රාර්ථනා කරමු. ඒකම අද අපි මේ සනසීමින් නිවන් මාර්ග යන බුදු සසුන නොනැසී නොපෙරී අඳුර නොවි අතුරු දා නොවි අවුරුදු 5000ක් තිස්සේ නිර්මලව දසවත ලෝක ධාතුෙහි සදාම්මා ලෝකයේ පැතිරෙමින් පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. සිල්වත් ගුණවත් මහා සංඝරත්නයේ සීලාදි ගුණ පූර්ණේ කරමින් ධ්‍යාන විඥා උපදවමින් මාර්ගඵල දක්වා දියුණු වෙමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අප රැස් කරගන්න කුසල් දේ ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රී කරමු. එවාගෙම විශේෂයෙන් මේ පින්කම සිද්ධ කරන පින්වත් සුදුම ආත්මානම් ප්‍රදානයේ සහෝදර සහෝදරී පිණිස වෙනුවෙන් අභාව ප්‍රාප්ත වූ එක්ගේ ධර්මදාස පියතුමාණන් සායමයන්යන් වහන්සේ දෙපළටත් එවාගේ පින්වත් චන්ද්‍රාණී මහත්මියගේ පියාණන් වහන්සේ වෙන දීදී වික්‍රමරත්න මෙතුමාණන්වත් තවත් මේ පල්ලෝගේ සිනු ඥාතීන්වත් මේ පුණ්‍යලාභයත් වේවා මෙපින් දෙලෙන්ගේ සෑම දිනාටද භවයක් පාසා සුභති සම්පත්න සිද්ධ වේ සතු උතුම් බෝධි ඥාන වලින් අමාම නිවන්සෝ අත්වේවාචා කරුණාවෙන් පින් පමුණුවමු එසේ මේ නිවසින් වහන්සේ වැඩි ඉන්න දෙවි දේවතා මනුල්ලටත් මේ ගම් වාසී නගර වාසී ලක්දිව වාසී නිවකලේ පටන් බමතලේ දක්වා වෙසෙන්න සියලුම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක සම්යද්දෘෂ්ටික දිවිරාජ මණ්ඩලය මේ උදාන කුසලයේ අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා දීපේක බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ මෞපේ දූදරු සමට දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු භෝධි ඥාන වලින් අග්‍ර අමාම නිවන් සුවක් වේවා කියා මෛත්‍රියෙන් කියන පමුණුවමු. හිතවත්ම දාත් හිතවත් සෑම සත්‍යයන්යන් මෙම ගංගොඩ වේල ප්‍රදේශයේ සිට අවතගම් නගර ලංකාව දඹදිව තන මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පුණ්‍ය ලාභයක් වේවා සියලු සත්වෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවෝ උන්සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සංගරෝණට ආයු වර්ණ සැප බල ඥාන පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උදාර කුශලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් දිව්‍ය මණ්ඩලයේ රකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් පින්වත් සුදු මහත්මානන්දත් එම චන්ද්‍රාණී මහත්මනීට ගරුතුම්පලටත් මේ වයෝවෘද්ධ විකුණරත්න මෑණියන්ට අනිත් මේ සහභාගී වන අපේ ජීරසිංහ මහත්මයා ඒ මහත්මනී එවාගේම සෝමරත්න මහත්මයා ඒ මහත්මනී චන්ද්‍රා ආර්යරත්න මහත්මනී සාය මහත්මේලා ආසිය පවුල්වල සෑම දෙනාටම සහභාගී වූ සීළු මහතුරු නොනා මහතුරු මවුරු දූදරු සෑම දෙනාට සේවක සේවිකා දීන්ටත් විහාත් භාවයෙන් ඇති අසනීපකම් අපල උපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මානක බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ හේත විද්වංශනේ වේවා සමන සමන පියවරක් දානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වාස විස අවියා උදාදි විපත් නිවල කීවා උපපීල කුප්පච්ඡේද කක්ෂල විපාක වාර ප්‍රතිමාහනේ වේවා උපස්සම්මක කුසල විපාක නෙම සිටීමෙන් දීර්ඝාසත් වේවා ආචිත පීඩාදියක් නොමවි කායික මානසික සනසිල්ලේ දලව දෝනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධනදානි යසේතරෙන් ආයුවන්නේ සපබල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳක්මින් දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා මින්සත් සත්වර්ෂා දෙක කාලයක් අතරක් නැරමේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට දරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා සසර ගමනේදීද භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව දාන ශීල භාවනාදී කුසල් පාරමී පුරා ගැනීමට යාති යාති වාසනාව වේවා සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් සතුව සෝතේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සනසේ පැමිණ වදාළේ අජරාමන සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාම නිවන් සුව පිණිසම මේ උදාර ආශිර්වාද පූර්වාංගම කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු අනුරාධපුර ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ